ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ අටසිල් සමාදන් වීමේ වීමේදී නැච්ච ගීත වාදිත සිල්පදයේ නිසා අපට චූටි ආභරණ පැළඳිය නොහැකිද මා රැකියා කරන විට සතියේ දින පහේ අෂ්ටාංග උපෝසත සීලය සිතින් ආරක්ෂා කරමි එහිදී මා විසින් කරාබු පළඳින්නේ නැත එනමුත් හැමදාම එය කළ නොහැක එසේ කුඩා හෝ කරාබු දෙකක් පැළඳීම කළ හැකිද ඒ වගේම මම උදේ පාන්දර ආභරණ පැනද ඊට පසුව සිල් සමාදන් වෙමි. එසේ කළ හැකිද? ඒක දැන් නච්චගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන මණ්ඩන කියලා කියන්නේ සරසනවා. දර විභූෂණට්ඨාන විභූෂණය කරනවා අලංකාර කරන කියන තැනදී එතකොට එතනදී අපි කය සරසනවා අලංකාර කරනවා කියන පදනමක අපිට දේවල් කටේ කරන්න බෑ එහෙම කළොත් එතන ඒ ඒ සිල්පදේ යම් paluddක් paluddක් කියලා කියන්නේ දැන් අර කියන්නේ ඛණ්ඩ චිත්‍ර සබල කල්මාස ඛණ්ඩ චිත්‍ර සබල කල්මාස ආදී වශයෙන් ඒක කිලිටි වෙනවා කියන. එතකොට ඒ බඳු යම්කිසි කිලුටක් එතන ඇති වෙනවා. හැබැයි අපේ අපි ඒ ආභරණ පළඳින්නේ ඇඳුම් අඳිනවා වගේ ඒ අවස්ථාවට යෝග්‍ය විදිහට අපි පවතින්න ඕන නිසා අපි හිතමු දැන් යම් කිසි කෙනෙක් ගමනක් යනවා ඒ ගමනක් යනකොට ඒ ගමනට සුදුසු ඇඳුමක් අඳින්න එතකොට ඒ ගමනට සුදුසු ආභරණ පළඳින්නට ඕන. එතකොට ඒ පදනමේ නම් ඒක කරන්නේ එතකොට තමන් මේ කය සරසීම් වශයෙන් හෝ විභූෂණය කිරීම වශයෙන් හෝ කරන වැඩක් නෙමෙයි කියලා තමන්ට විශ්වාසන Tamante සිල්පදය සමාදන් වෙලා ආරක්ෂා කරන්න කිසිදු බාධාවක් නැහැ. ඒවා ඉතින් අපේ මනසත් එක්ක අපි සංවාද කරලා හඳුනා ගන්න ඕන මොන පදනමේද මේක කරන්න කියලා. මොකද ඒක අපිට තව කෙනෙක්ගෙන් අහලා ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ඒක කරන කෙනාගේ මානසික තත්ත්වය එතනදි වැදගත් වෙනවා. ඉතින් අපිට 100ට 100ක්ම හැමදේම හරියට කරන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. එහෙම බැරි තැන්වලදී පුළුවන් ප්‍රමාණයෙන් හරි කරගෙන යන්න උත්සාහ කිරීම හොඳයි. ඉතින් බඳු තැන්වලදී හැබැයි අනිත් අයට කියන්න යන්න එපා මම මේ සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා. එතකොට ඒ අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මෙයා මේක මාල කරා බුදාගෙන මෙහෙම කරන. එතකොට ඒක සමාජයට වැරදි ආදර්ශයක්, වැරදි මඟ පෙන්වීමක් කළා වෙනවා. ඒ නිසා Tamanට පුළුවන් විදිහට සිල් රකින්න එක වෙනම කාරණයක්. සමාජගත කරද්දී අපි පරිස්සම් වෙන්න ඕන. ඒක ලෝකයට ඒ විදිහට කියන්නේ නැතුව ඒ ඒ මොකද එහෙම වුණොත් ඒගොල්ලෝ වැරදි ආකල්පයක් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අර අපි නිතර මේකයි කියන්නේ දැන් පන්සලේ ගිහිල්ලා සිල් ගන්න බැරි නම් ගෙදර ඉඳන් හරි සිල් ගැනීම වරදක් නෙමෙයි. හැබැයි ඒක සමාජගත කරන්න එපා. ඒකෙන් වෙන්නේ හානියක්. පන්සලේ ගියාම ඕපදූප කතා කරන්න ඊට වඩා මට හොඳයි ගෙදර ඉඳන් සිල් ගන්න එක රූපවාහිනිය දාගත්තාම බණක් තියෙනවා භාවනාවක් තියෙනවා ධර්ම සාකච්ඡාවක් තියෙනවා බුද්ධ පූජාවක් තියෙනවා ඔක්කොම තියෙනවා මම උදේට කැම ටික වෙලා තියාගත්තාම හරිය නිදහස ඒටික් කරගෙන දැන් මේක වර්ණා කරන්න කරන්න සමාජගත වෙන්නේ මොකද්ද පොයටවත් පන්සල් යන්න ඕනේ නැහැ කියන එක. ඒක අපරාධයක්. ඒ නිසා Tamanට පුළුවන් විදිහට ගෙදර ඉඳන් සිල් ගන්න එක හොඳයි. ඒක වරදක් නෙමෙයි. ඒක සමාජගත කිරීමේදී අපි පරිස්සම් වෙන්න ඕන. ඒකෙන් sannivedanaya වෙන්නේ අපි හිතන දේ නොවෙන්න පුළුවන්.